පැසකට ප්‍රතිවේක්ෂා වැඩසටහන සමගයි ඔබ අද දවසේ මෙලෙසින් ඒකාත්මික වන්නේ. සදහතුනි නිවන් මඟ ධර්ම දේශනාව අපි ඔබට දෛනිකව උදෑසනට සෑම දිනකම ගෙනෙන්නට යෙදුණා. ඉතින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන සිදු කරන්නට නියුතුම් කතිකාවත ගොඩනගන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණා. වැව උඩගලම් කලාව ධර්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කුලමහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය දිනාචාර්ය පූජනීය උඩුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සියලු දෙනා මේ උතුම් කතිකාවතට ආද නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු අපේ හඳුරන්නේ ප්‍රතිදේක්ෂා નિවරදිම වෙනසකට මේ ප්‍රතිදේක්ෂා වැඩසටහන පිළිබඳව යම්කිසි හඳුන්වා දීමක් සිදු කළකින් මේ කතිකාවත අපට ඉදිරියට ගොඩනගාගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසාවෙන් මම වහන්සේගෙන් ගෞරවණීයව ඉල්ලා සිටිනවා මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්න ලැබෙනවා. හොඳයි තෙරුවන් සරණයි හැම දිනකටම අපි දින කීපයක්ම මේ වගේ හඳුන්වා දීම් සිද්ධ කළත් තාම අලුත් හින්දා අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන අය තාමත් රැඳිලා තියෙන්න පුළුවන් හින්දා අපි මේ පිළිබඳව කෙටි විග්‍රහයක් සිදු කරනවා ඒ අදහසට අනුව යමින් ඇත්තටම මෙහෙමයි අපි හැමදාම වෙනස් වෙන්න ඕනේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ සසර දෝෂ නැති කරගෙන වෙනස් වෙන්න ඕනේ හැබැයි වෙනස් වෙන්න ඕනේ හරි පැත්තට වෙනස වැරදි පැත්තට සිද්ධ වුණොත් තවත් අපහසුතාවයකට පත් වෙනවා නිවැරදිම වෙනස සිද්ධ කරගත යුතුව තියෙන්නේ යම් කාර්ය හරි මඟ පෙන්වීමක් යටතේ. මොකද අපිට නැත්තම් අපි හරි කියලා හිතාගෙන සමහරවිට සිද්ධ කරන්නේ වැරදි දේ වෙන්න පුළුවන්. ඉතින් මේ මඟ පෙන්වීම සඳහා බොහෝ වෙලාවට අපි දැන් නිවන් මාර්ග දේශනා මාලාව 500කට වැඩි ධර්ම දේශනා ශ්‍රවණය කරා. ඉතින් අපි ඔක්කොමලා බණ කියපු මමත් බණ අහපු මේ පින්නන්ත පිටසත් ගොඩක් වෙනස් වෙලා තියෙනවා නැත්තේ නෑ. නමුත් අපි ඇත්තටම ඇහුවොත් ඇද්ද? ඇතිද වෙනස් වෙලා තියෙන පමණ ඇද්ද? කිව්වොත් කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා අපි වෙනස් වෙලා තියෙන ප්‍රමාණය මාදි කියලා. නේද? ඉතින් අන්න ඒකට පිළියමක් ඕනේ. තවත් 500ක් බණ කියලා අපි අහුවනම් එහෙම ඇද්ද කියලා ඒත් කියන්නේ ඔක තමයි. ඒකින්ද දැන් බණ ඇහුවා හොඳටම ඇති. ඒකින්ද අපි සූදානම් කරා ක්‍රියාවක් සිදු කළ යුතු වැඩපිළිවෙලක්. ඉතින් අන්න ඒ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල තමයි ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ නිවැරදිම වෙනසකට අපි ප්‍රායෝගිකව කරන වැඩපිළිවෙලක්. ඉතින් මේක මම කෙටියෙන් මතක් කරන්නම් මේ සතිය අපි දැන් ආරම්භ කරලා තියෙන හින්දා ඔය කලින් හඳුන්වා දුන්න හින්දා මෙහි පළවෙනි මේක සතියකට දින 7ක් අරමුණු කරගෙන යන වැඩක්. දින 7 පළවෙනි දිනේදී ඒක සතිය ආරම්භ කරන්නේ සඳුදා දවසේ එතකොට පළවෙනි දින දෙකේදී අපි යම් ධර්ම කරුණක් සාකච්ඡා කරනවා. මේ දින දෙකේදී අපි කතා කරා ප්‍රත්‍යක්ෂාව ගැනම. ප්‍රත්‍යක්ෂාව කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා. මේ පින්නන්ට අයට මතක ඇති. එතකොට ඒ පිළිබඳව ප්‍රායෝගිකව අපි කුමක් කළ යුතුද කියලා පළවෙනි දින දෙකේ කතා කරලා ඒ ප්‍රායෝගික වැඩ පිළිවෙල ආරම්භ කරන්න උපදෙස් ලබා දෙනවා. භාවනාවක් නම් භාවනාව. එතකොට සෞන්දර්ය ධම්ම මේ භාවනාව කරන්න ඕනේ. හරි අපි එකමුතු වෙලා මේක කරමු කියලා දැන් පටන් ගන්නවා. වරන් ගත්තාම මේක ගැන තවත් විශ්වාසය ඇති කරවීම සඳහා සූත්‍ර පිටකයේ අටුවාවේ හෝ නොයෙකුත් තැන්වල කොතනද මේවා සඳහන් වෙන්නේ කියලා සාකච්ඡා කරන්ද අපි තව ස්වාමීන් වහන්සේ නමක් සමග කෙරෙන සාකච්ඡාවක් කරනවා බදාදා දවසේ. ඒතර බදාදා වෙනකොට මේක අපිට යම් කඩවීමකට මේක කොතනද තියෙන්නේ මේක ස්වාධීන මතයක්ද නැත්නම් මේක ත්‍රිපිටකයේ තියෙන දෙයක්ද කියලා සාකච්ඡා කරගන්න පුළුවන්. තියෙන මූලාශ්‍ර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වෙනකොට අපි ඉදිරියේදී මේ අතන්ට ලබා දෙනවා තවත් ක්‍රමවේදයක් ඒ තමයි සමහර විට අපිට ග්‍රාස් වෙද්ද දවසේ සජීවීව සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබේ. ඉතින් කොහොම නමුත් අපිට එන ගැටලු මේ ධර්ම ශ්‍රවණය කරනකොට එන ගැටලු සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා බ්‍රහස්පතින්දා දවස වෙනකොට. Tamanට තියෙන ගැටලු. මොකද නැත්තම් අපිට එන ගැටලු සාකච්ඡා කරගන්න අවස්ථාවක් නැහැ. ඒකින්ද අන්න ඒ විදිහට ඒවා විද්‍යුත් දුරකථන විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් කෙටි පණිවිඩ මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් Viber WhatsApp ආදී දැන්ට අපේ තරුණ දරුවෝ භාවිතා කරන යම් වැඩපිළිවෙලක් මාර්ගයෙන් හෝ මේ ගැටලු ටික අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැටලු සම්පින්ඩණය කරන සාකච්ඡාව තමයි අද බ්‍රහස්පතින්ද දවසේ මේ සිද්ධ වෙන්නේ සතියේ 4 වෙනි මේ සතිය පටන් ගත්තේ ඔක්තෝබර් 1 වෙනිදායෙන් අද ඒකට ඔක්තෝබර් 4 වෙනිදා ඉතින් 4 වෙනි වැඩසටහන විදිහට කෙරෙන්නේ ඔන්න ඔය කියන ධර්ම සාකච්ඡාව. ඉතින් ධර්ම සාකච්ඡාවත් එක්ක දැන් අපි අපේ අපේ ජීවිතය નિවැරදි කරගන්න වැඩපිළිවෙලක් දින හතරක් තිස්සේ පුහුණු වෙලා ඉන්නවා. ඇත්තටම අපිට මේක සමාජගත කර යුත්තේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සමාජගත කර යුත්තේ ස්වාමීන් වහන්සේලා විතරද? එහෙම එකක් තියනවද ධර්මයේ සඳහන් කරලා? නෑ. පොයට මම යම්මක් මතක් කරන්නම් පොහොය දින දවසේ මම කටයුතු කරන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැයක බණක් අපේ උපාසක මහත්තයෙක් විසින් සිද්ධ කරන්න අපි ඉඩ දීලා තියෙන්නේ මේක ආදර්ශයක් කොට කටයුතු කරන්න ඕන හින්දා. සිව්වණක් පිරිසම වික්ත විනීත විසරද බහුසුත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපිට ආදර්ශයෙන් හෝ වචනයෙන් හෝ මේ සමාජයට අපි ඉගෙනගත්ත දේ දවස් හතරක් තිස්සේ ඉගෙනගත්ත දේ තමන්ගේ ගෙදර ක්‍රියාත්මක කරන්න ගෙදර අයට ගමේ අයට මරණාධාර සමිතිය ක්‍රියාත්මක කරන්න පාසලේ ගුරුවරයෙක් නම් ක්‍රියාත්මක කරන්න. තමන් හැම කෙනෙක්ම තව කීප දෙනෙක්ව බලා හදාගන්න අය නේද? ඒ අයට තමන් ළඟ ඉන්න අය ළඟ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ගැන අපි සාකච්ඡා කරනවා. සමාජ කතිකාවතක් ගොඩනැගීම සඳහා. පැහැදිලිවම අපේ කවින මහත්මයා අපි හිතුවොත් පංචශීලය ගැන අපි දැනගන්න කාරණා නැත්නම් මෛත්‍රිය ගැන අපි දැනගන්න කාරණා අපේ හිත පාලනය කරන යම් පුංචි ක්‍රමවේදයක් ගැන අපි දැනගන්න කාරණාවක් නේ යම් විදිහකින් අපිට පුළුවන් නම් අපේ අපි ළඟම ඉන්න කීප දෙනාට හරි ලබා දෙන්න ඒක නෙවෙයි ධර්ම ප්‍රචාරය කරනවා කියන්නේ නේද අපි මේ බණ කරුණු විතරක් දැන ගැනීමද නෑ ප්‍රායෝගිකව තමන් පාලනය වෙන ක්‍රමවේදය අන්න ඒ සඳහා සමාජ කතිකාවත කියන තත්ත්වයක සමාජ කතිකාවත කියන කාරණාව සිකුරාදට අපි හැමදාම සාකච්ඡා කරනවා ඊළඟට අපිට තියෙන උරුමය අපිට අමතක වෙනවා අපි මහා භාග්‍යලත් මිනිස්සු ඇයි අපි භාග්‍යලත් මිනිස්සු කියලා කියන්නේ? අපිට ලැබිලා තියෙනවා මහා ශාසනයක්. ඒ ශාසනය විතරක් නෙමෙයි මේ ශාසනය රැකගන්න අපිට අතීතයේ අපේ බොහෝ විරුවන් මේ ශාසනය ආරක්ෂා කරා. බොහෝ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මේ ශාසනය ආරක්ෂා කරා. එතකොට ලංකාවේ ශාසනය ආරක්ෂා වෙච්ච විදිහක් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම අමතක වෙච්ච අපි මේ මේ තීව්‍රව රැකගත යුතු මාත්‍රයක්වත් වෙනස් වෙන්න නොදී රැකගත යුතු මේ ශාසනය ඊටාම ලැජ්ජා සහගත උල්ලංඝනය කරනවා. ඒ කියන්නේ අපේ උරුමය පිළිබඳ අපි කතා කරන්න ඕනේ. නේද සාකච්ඡා කරන්න. ඒතකොට සෙනසුරාදා දවසේ වෙන්නේ සම්පූර්ණයෙන්ම අපිට ලැබිලා තියෙන උරුමයේ තියෙන මහග්ගති බව කතා කරන්න, ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට ඉරිදා දවස අපේ තියුණු නුවණ සඳහා යෙදෙනවා කැමති කෙනෙකුට ගැඹුරු දහමක් පිළිබඳ සාකච්ඡා කරන්න සරලව අවස්ථාවක් තියෙනවා. අභිධර්ම පන්තියක් පැවැත්වෙනවා ඉරිදා දවසේ හැමදාම මේ වැඩසටහනේ කැමති කෙනෙකුට මුලින්ම අපි ධර්මයේ හදාරන්න පුළුවන් වෙන. ඉතින් මොන විදිහට තමයි අපි මේ වැඩසටහන හඳුන්වා දෙන්නේ. ඒ මොකද වැඩි දෙනෙක්ගේ හපත සඳහා. එහෙමයි තියාගන්නේ. ප්‍රතිලේක්ෂා වැඩසටහනේ අරමුණ එලෙසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට අපට මැනවින් පහදා දුන්නේ. අද මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට තමන්ගේ දන පරිත්‍යාග කරමින් දායකත්වයෙන් කටයුතු කරන්නේ හෝමාගම කඩුවන පාර පළමු පඩුවක නිවසේ පදිංචි නිකලස් ගල්බඩගේ මහතා හා එච්.ජී.ජී. ගල්බඩගේ මහත්මියගේ 2018 සැප්තැම්බර් මාසයේ 9 වන දිනට යෙදුණු 50 වන විවාහ සංවත්සරය නිමිති කරගනිමි. දායකත්වයෙන් කටයුතු කරන පිරිස ලොව ඇති දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමය පිණිසයි මේ උතුම් කතිකාවතට සමන්වි දායකත්වයෙන් කටයුතු කරන්නේ. සදහතුනි අපි ප්‍රථමයෙන්ම ප්‍රථම තැනේ වෙත ගෞරවනීය ස්වාමීන් වහන්සේට සමග සම්බන්ධ වන්නට සූදානම අපේ හැමදෙරුනේ ප්‍රතිවේක්ෂාව යන වචනේ නිවැරදි තේරුම මොකක්ද කියලා අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න කියලා මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. මේකට අපිට එක කෙටි උදාහරණයකින් බුදුරජාණන් වහන්සේගේ උදාහරණයකින් අපිට පුළුවන් මේක පැහැදිලි කරන්න. එතකොට ඒක ජීවිතේටම අප කිරිනවා. මේ රාහුල හාමුදුරන්ගේ බුදුරජාණන් වහන්සේ අපි දැන් මේ දින තුනේම මේ කාරණාව නැවත නැවත මතක් වෙනවා. දැන් පළවෙනි ධර්ම දේශනාවේදීත් මම මේක මතක් කරා දෙවෙනි දිනයත් තුන්වෙනි දිනයත් දැන් හතරවෙනි දිනයත්. එතකොට ඇයි ඒකේ තියෙන වටිනාකම මොකද්ද? නේද? අන්න එතකොට තමයි අපිට මේක අපේ ඇතුළාන්තයට නේද හොඳට යමුරෙන් එකතු වෙන්නේ. හොඳයි. අපි හිතමු පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන් අහන කැඩපොත මොකටද කියලා. කැඩපත ඇයි? මුහුණ බලන්න. මුහුණ බලන්නේ ඇයි? මුහුණ බලා අඩුපාඩු සකස් කරගන්න. අන්න ඒ වගේ තමන් දිහා නිවැරදි බැල්මක් යොමු කරමින් තමන් දිහා නිවැරදි බැල්මක් යොමු කරමින් අඩුපාඩු සකස් කර ගැනීම සඳහායි සත්‍යවේක්ෂාව. පිරික්සීම. එතකොට මේ පිරික්සන් දෝන කාරණා ටික අපි සාකච්ඡා කරා මම කෙටියෙන් මතක් කරන්නම් කොහොමද පිරික්සන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ව පිරික්සන්න. ඒත් අපි ඊයේ පෙරේදා කතා කරපු දේවල් ටික මම කෙටියෙන් මතක් කරනවා නැවත වාර. කොහොමද පිරික්සන්න කියන්නේ තමන්ගේ කයෙන් වැරද්දක් කය කය වචනය මනස. කය තිදොර කියලා කියන කය වචනය මනස පිරික්සන්න ඕනේ. කොහොමද පිරික්සන්නේ? ඒ වායින් කරන ක්‍රියාවන් තමන්ට පීඩාවක්ද, අනුන්ට පීඩාවක්ද, දෙදෙනාටම පීඩාවක්ද දෙපාර්ශ්වයටම පීඩාවක්ද අකුසල්ද දුක් රැස් කරන දේවල්ද දුක් විපාක ලැබෙන දේවල්ද කියලා හය ආකාරයකින් පිරික්සලා එහෙම වෙනවා නම් ඒවයින් අයින් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් ඒවයින් අයින් වෙන්න ඕනේ පිරික්ස පිරික්ස බල බල අතීත වර්තමාන සහ අනාගත වශයෙන් පිරික්ස පිරික්ස බල බල අන්න අර හයට අහු වෙනවා නම් ඒ එකක්වත් සිද්ධ නොකළ යුතුයි. ඔන්න ඔය විදිහට තමයි මේක පිළිස්සන්න කියලා කියන්නේ. ප්‍රතිරේක්ෂා යන වචනේ නිවැරදි තේරුම ඔබට හොඳින් වැටහෙන්නට ඇති අපේ හම්දුරුවන්ගෙන් මම ඊළඟට දැනගන්නට කැමතියි ගියේ අපට ආහාර ආදී සිව්පසය ප්‍රතිවේක්ෂාවට කැපද අපේ හම්දුරුවනේ මේ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි ඔව් දැන් සමහර විට අපි සිල්ගත් දවසට මේ පින්වන්ත විහියත්තන් ප්‍රත්‍යවේක්ෂා කරනවා නේද? ඒ ආහාර ප්‍රත්‍යවේක්ෂා සිද්ධ කරනවා. ඉතින් ඒක බොහොම කැපයි. කෙටි උත්තරය නම් ඒක. මෙතනදී ඔය ප්‍රශ්නේ මම හිතන්නේ අහලා තියෙන්නේ තව බොහෝ කාරණාවක් ඒක රස කරගෙන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිල්ගත් දවසට විතරද කියලා ඔය අහන්නේ. නේද? සිල්ගත් දවසට විතරද? ඇත්තටම විදුලස ආහාරයක් ගැනීම ඉතා දැඩි බැඳීමකින් ඉතා ගිජුවර් ගිජුවෙන් අපි කියන්නේ කෑදරකම කියලා. කෑදරව ලෝභය වැඩි වෙන ආකාරයට ආහාරයක් ගැනීම Tamanට පීඩාවක් සිද්ධ වෙන කාරණාවක් නෙවෙයිද? රස තෘෂ්ණාව. රස තෘෂ්ණාව කියන්නේ Tamanට පීඩාවක් ඇති වෙන කාරණාවක්. අපි ඒක ගැන හිතුවද? එහෙනම් තින් නිවන් දකින්න බෑ කවදාවත්. ඒක ගැන හිතුවේ නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. හරිද? අපි ඇඳුම් පැළඳුම් වලට තද බල විදිහට ඇලිලා ඉන්නවා. ඒවා හින්දා ශරීරය පිළිබඳව නොයෙකුත් වැරදි චිත්‍රණයක් අපේ තුල අපේ මනසේ චිත්‍රණය වෙලා ඉතින් ඒවත් එක්ක අපි ඇවිදින්නේ කතා කරන්නේ සමහර විට නොයෙකුත් ආකාරයක අදහසක් තියාගෙන මම මේ ආකාරයට පේනවා ඇති මගේ ශරීරය පිළිබඳ අන් අයගේ ලොකු අවධානයක් තියෙනවා කියලා වැරදි අදහසකින් ඒකට ඒවා નિවරදි කරගන්න තුරු නිවන් දකින්න බෑ. එතකොට අපි නිවාස පිළිබඳව නිවාස පිළිබඳව අපේ තියෙන අදහස තමයි මම ඔකට හරි ලස්සන කතාවක් කිව්වා ඊපෙරේදත් මටත් වෙන අන්තිමට මේ කියවෙච්ච දේ ගැන මේ එහා පැත්ත මට පුළුවන් අපේ ගෙදර ඉන්නේ දෙන්නයි කියලා හිතන්නකෝ දෙන්නයි පවුලේ මිනිහ හතර දෙනයි ඉතින් මට පොඩියට ගෙයක් හදාගෙන ඊටාම ලස්සනට පිරිසිදුර ගෙයක් හදාගෙන මැරෙනකන් සහනෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. තියෙද්දි මොකද කරේ? එහා පැත්තේ ගෙදර කට්ටිය තට්ටු දෙකට ගේ හැදුවා. දැන් මට එනවා මොකද්ද? ලොකු මාදි පුංචි කරා. හරිද? මොකද්ද මට දැනෙන්නේ කොහොමද? ගේ ගෙදර ලොකු කමෙන් තමයි ලොකු ගෙදරකින් තමයි මනින්නේ මිනිස්සු කියලා. හිතේ අන්න තණ්හාවක්. අන්න තණ්හාවක් ආසාවක් ලොකුවට ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මෙයා පටන් ගන්නවා කොහොම හරි කරලා අපි හරි චොඩි චුට්ටක් හරි උසර ගියා හදන්න කියනවා. ඊට පස්සේ අවුරුදු 60ක් වෙනකන් ගේ හදනවා. හරි 65න් මැරෙනවා. ජීවත් වෙලා තියෙන අවුරුදු 5යි. අපේ හැමෝම මොකද බාධා කිරීමක් කරනවා මේ මත්මන් සමාජයේ ඔයදී ගොඩක් දකින්න තියෙනවා. ඔය ඔය වගේ උණුම් උණුම් එකිනෙකා සරයා යන ස්වභාවය. යන ස්වභාවය. ඒක අතරම මේ කතිකාවතෙන් අපි අදහස් කරන්නේ ඒ වගේ ඒ වගේ දේවල් පිළිබඳ කිසි උපද්දවන්නේ. එහෙමයි. එතකොට අපේ ගෙදර මොකටද? අපිට ගයක් මොකටද? ඇත්තටම ගයක් පිරිසිදු තියෙන්න ඕනද නැද්ද? ඉතා පිරිසිදු තියෙන්න ඕන. ඒකේ මනස निराවුල් වෙන විදිහට දකින ඒ ගේ ඇතුලේ ඉන්න අයට ඒ ගාලා තියෙන පාට දැක්කහම ඒ හැඩතල ඒවත් එක්ක සුවදායක මනසක් ඇති වෙන විදිහට තියෙන්නත් ඕනද නැද්ද? ගේ කියන එක කවදාකවත් මමත්වයේ මැනීමකට භාවිතා කරන්න පුළුවන්ද? එතෙන්ට වැටිලා නම් ලොකු අපහසුතාවයකටපත් වෙනවා. එහෙනම් ප්‍රත්‍යවේක්ෂාව කියන එක ගිහි තනත්තන්ට වඩා කැපයි. හරිද? එතකොට විසුණු වහන්සේලාට සිව්පසය දැන් දෙහෙත් හේත්. උතෙන්ට අමතරව අපි කතා කරේ විසුණු වහන්සේලාගේ සිව්පසය ගැන ආහාර, චීවර, පින් පින්නපාත, චීවර, සේනාසන, ගිරන්පස. මේ සේනාසනගේ ඔය හතර තමයි මනුෂ්‍ය ජීවිතයේ මූලික අවශ්‍යතා හතර. ඒතර ඔය හතරේ බැඳෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට ඔබ ප්‍රත්‍යක්ෂා කරන්නේ. ඔය හතර පාවිච්චි කරන්න බැඳෙන්නේ නැතුව. ඒතර ගිහි දැනත්තන්ට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන මම හිතන්නේ අපි කාල වේලාව තිබ්බොත් අන්තිම ප්‍රශ්නේ විදිහට සාකච්ඡා කරන්නේ අනිත් දේවලුත් සිව්පසේ විතර නෙවෙයි අනිත් දේවලුත් ප්‍රත්‍යක්ෂ කරන්න වෙයි මේ දැන් තියෙන සත්‍ය ඉතින් අපිට ඒක ගැන පස්සේ කතා කරමු. අහපු ප්‍රශ්නට උත්තර දුන්නාම ඇති මම හිතන්නේ මේ අත්තන්ටම ඇති වෙන ගැටලු තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක කොතර වටිනාකමක් තියෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඔබටත් නොදුරු දිනකදී ඔබට මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් මේ ප්‍රත්‍යවේක්ෂාවට සටහන ශ්‍රවණය කිරීමෙන් පැන නගින ගැටලු පිළිබඳව ඔබටත් විමසන්නට හැකියාව තිබුණා. ඉතින් අපි නොදුරු දිනකදී ඒ සම්බන්ධයෙන් අපට දුරකථනංකයක් ඒ වගේම WhatsApp Viber ඒ වගේම email ලිපිනයක් අපි ඉදිරියේදී ලබා දෙන්නට සූදානම් ඔබට පැනලාගෙන ගැටලු පිළිබඳව ඔබට හැකියාව පවතිනවා සඳුදා දිනේ අඟහරුවාදා දිනේ බදාදා දිනේ ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කියන දිනයන්හි පවත්වන මේ ධර්ම දේශනාවයි හා ධර්ම සාකච්ඡාවෙන් පැනලාගෙන ගැටලු පිළිබඳව ඔබට විමසන්නට පුළුවන් ඒ වගේම අපිට ලියන්නටත් පුළුවන් අපේ වැඩසටහනට ඉතින් ඊළඟ ප්‍රශ්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මම විමසන්නට කැමති ආයතින් සංවරය නිවැරදිව සිදු කළ යුතු ආකාරය අපිට පැහැදිලි කර දෙන්න. ආයතින් සංවරය නිවැරදි ලෙස සිදු කරන්නේ කොහොමද අපේ හැඳුරුනේ? ඒ පිළිබඳව අපිට මොනවා ලෙස පැහැදිලි දෙන්න කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා. දැන් අපි දන්නවා වර්තමාන ඒ මම කරන කයෙන් සහ වචනෙන් හෝ මනසෙන් කරන දේවල් මට ධර්මය හොයලා බලලා ඉක්මනට නිවැරදි කරගන්න පුළුවන්. නේද? දැන් මම කරන් ඉන්නේ. හරි මේ දැන් මගේ සූදානමක් තියෙනවා කාට හරි පහරක් වදින්න මොනවා හරි කියන්න. එහෙනම් එහෙනම් කාට හරි රිදෙන්න. මේක අහගෙන ඉන්න කාට හරි හොඳට රිදෙන්න යමක් කියන්න කියලා මම දැන් අනුමාන කරලා අනුන් පදයක් කියන්නයි ඉන්නේ. එතකොට ඒක මට පීඩාවක්ද නැද්ද? මට පීඩාවක් වෙන්නේ කොහොමද? ඒක ඒකේ දෝංකාරය එනවා. නේද? නැත්නම් ඒක පරුෂ වෙනවා. ඒතර පරුෂ වචන කියව ණයක් ගත්තා වාගේ. ණයක් ගත්තා වගේ කියන්නේ ගෙවන්න වෙනවා කවදා හරි. හරිද? එතකොට දෙවෙනි එක තමයි අනුන්ට පීඩාවක් වෙනවා. එහෙනම් දැන් මම ප්‍රත්‍යක්ෂා කරන කෙනෙක් විදිහට මම බලනවා මට පීඩාවක් වෙන අනුන්ට පීඩාවක් වෙන කිසිවක් මම කරන්නේ නැහැ. එහෙනම් මේ වර්තමානයේ මගේ කාය වාග් මනෝ කර්මයන් මම ඉක්මනට නේද සැලපතින් මුහුණ බලවා වගේ නිවැරදි කරගන්නවා. අනාගතේ නම් කරන්න ඉන්නවා. හෙට මම කාට හරි බයින්දා ඉන්නේ හොඳට බයින්නම් කියලා හිතාගෙන ඉන්නවා. හරිද? ඒකත් මට පුළුවන් බලලා නෑ නෑ නෑ මේවා මංග නොකළ යුත්තක් කියලා වෙනස් කරගන්න. නමුත් අතීතයේ වෙච්ච දේ මොකද කරන්නේ? අතීතයේ අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් හුඟක් අයගේ මතයක් තියෙනවා. ඒකයි ඇත්තටම අපි මේ ධර්ම කරුණු වරගෙන මේ විදිහට සාකච්ඡා කරන්නම කල්පනා කරේ. හුඟක් අයගේ මතයක් තියෙනවා අතීතයේ වලදායමිය යුතුයි. අතීතයේ වල දාන්න ඕන අතීතයේ වහලා දාන්න ඕනේ කියලා. මොකද කියන්නේ? ඔව්. හුඟක් අය කියන අතීතයේ වහලා දාන්න ඕනේ කියලා. මම අතීතයේ ඇහුවත් වෙන දෙයක් පෙරේදා ධර්මදේශනාවේදී මතක් කරලා දැනුත් ඒක මම මතක් කරන්නේ ඒක උනේ ඔක්කොම තේරෙනවා හොඳට එහෙම වහලේ තේරෙනවා රෑ වැස්සට හොඳටම රෑ මට හදාගන්න බෑ හරිද උදේ හොඳට පායලා දැන් තේරෙනවද නෑ ඉතින් අතීතේ වල්ලා දාන්න අර වහලේ හදන්න ඕනේ නේද ඇයි ඒක අතීතේ වෙච්ච දෙයක් නමුත් අපි හදනවද නැද්ද ඇයි හදන්නේ අනාගතයේදී ඒක වෙන්න තියෙන කරා තියෙනවා. ඒ වගේ අතීතයේදී මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. දැන් මට තේරෙනවා හොඳටම වැරද්දක් වුණේ කියලා. අපි වෙලාවට කාට හරි ළඟම ඉන්න අයට බයිනවා වෙලාවට හොඳට බයිනවා. දැන් අපිටම දුක හිතෙනවා පස්සේ. දුක හිතලා මොකද කියන්නේ? තනියෙන් මොකද හිතන්නේ? ආයෙ නම් මං කවදාකවත් බයින්නේ නැහැ කියලා. එහෙම තීරණ අරන් නැද්ද? අපි කාට හරි ළඟින් ඉන්න කෙනෙකුට හොඳට දැනලා තරහ ගිහිල්ලා අපිම තීරණ අරන් නැද්ද? ආයෙ නම් මං කවදාකවත් බයින්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙ බැන්නේම නැහැ නේද? මොන වැඩේ නේද? එතකොට අන්න අපිට තේරෙනවා හොඳට නේද? හොඳට තේරෙනවා මොකද වෙන්නේ? අතීතයේ මට තරහ ඉතින් අපිට තරහ ගිය වෙලාවට කෙලෙස් ඉස්මතු වෙච්ච වෙලාවට සිද්ධ වෙන ක්‍රියාවන් කෙලෙස් අඩු වෙන වෙලාවට පිස්සු වගේ කියලා දැනෙනවා. හරිද? අතීතයේ මගේ අතින් පිස්සු වගේ මේ වැරද්දුනේ ආයෙ මම කවදාකවත් කරන්නේ නැහැ කියලා දැන් හොඳ අදහසක් තියෙනවා. හැබැයි මේ පරිසරය ආයෙ ගොඩනැගිච්ච ගමන් ආයෙක සිද්ධ වෙනවා කියලා. අන්න ඒක තමයි අපි හොඳින්ම තේරුම් ගත යුතු දේ. හරි? ඒ කියන්නේ ණය ගන්න එකේ කෙලවරක් නැහැ. ආය ණය ගන්න බෑ. දැන් මම දන්නවා එහෙනම්. එහෙනම් මම මොකද කරන්න ඕනේ? අර වහලේ තෙමුණා නම් මේ වෙලාවේ මම හදන්නේ අනාගතේ එහෙම එකක් වුණොත් ආයෙ නොවෙන්නනේ. අන්න ඒ වගේ අතීත වෙච්ච වැරද්ද හදා ගන්න ඕනේ. ඒකට අතීතේ පිරික්සන්න කියන්නේ අතීතේ කොතන හරි මට වැරද්දක් වුණාද කියලා පිරික්සන්න කියන්නේ ඒකයි. ඒකයි ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. හරිද? නමුත් මේ බලන්න අපි අපිට බුදුහාමුදුරුවෝ කොතර ආදරේද කියලා මම කියනවා. ඇයි එහෙම කියන්නේ මම ආදරය කියන වචනේ පාවිච්චි කරන්නේ මෛත්‍රිය වෙනුවට මොකද අපි අපිට එහෙම හිතුවත් ගැටලුවක් නැති හින්දා අපි ගැන කොච්චර හිතලා තියෙනවද කියලා මම කියනවා මොනවා හරි වැරද්දක් ජීවිතේ පළවෙනි වතාවට සිද්ධ කරද්දී හරි අමාරුද නැද්ද හුඟක් අයට නේද ජීවිතේ පළවෙනි වතාවට මොන හරි වැරද්දකට පෙළඹෙනකොට ඒක බොහොම අඩුවෙන් වෙන්නේ හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ ඒ සිද්ධ වෙන වාර ගාන වැඩි වෙනවා සහ ඒක වළක්වා ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒක අපි කවුරුත් දන්න දෙයක්. අන්න ඒක නිසාවෙන් තමයි ඔය අතීතයේ වැරද්දක් වුණාම ඒ වැරද්ද නිවැරදි කරගන්න අදිස් තමන්ට තනියම අමාරුකම් තියෙන හුඟක් වෙලාවට. අන්න ඒකද මේක මැදට යම්කිසි යහපත් පුද්ගලයෙක්ගේ උදව් ඕන වෙනවා. අර පළවෙනි වතාවට වැරද්ද කරන්න අපෙන් තිබුණේ ප්‍රතිරෝධයක් දැන් ඒක අඩු වෙලා. ඒක දැන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට මේ වැරද්ද මගේ අතින් සිද්ධ වෙනවා දිගින් දිගට. ඒකින්ද මම මෙතෙන්ට වැටක් බඳින්න ඕන ලොකු වැටක්. ඒක තනියම කරගන්න අමාරුයි. අන්න ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ළඟම ඉන්න හොඳම කෙනෙකුට මේක කියන්න. කියලා ඒ තැනත්තා ඉදිරියේ පොරොන්දු වෙන්න මම ආයෙ මේක කරන්නේ මගේ අතින් මේක වුණා කියලා. හරිද? ඒ එතෙන්දී හැබැයි සඳහන් කරන්නේ විඤ්ඤූහි පුද්ගලයෙක් කියලා කවුරු මහත්මයා. ඇයි ඒ? හිතන්න බලන්න සමහර අපි හිතමු අපිට මහා ලැජ්ජාකාරී වැරද්දක් අපේ අතින් වුණා කියලා. මම දැන් මහා මෝඩ මිනිසෙක් මගේ ළඟට මගේ ළඟ ඉන්නවා. ඉක්මනට තරහ යන හරියට නිඳා ගන්න කෙනෙක් ඉන්නවා. එයා ඉස්සරහ අර කියන්නේ කිව්ව මොකද වෙන්නේ? ඒ වෙනසේ ඒ වෙලාවේ මටත් දැනලා මට නිඳා කරලා අනිත් කට්ටියටත් කියලා මේක විනාශ කරනවා. ඒ කියන්නේ විඤ්ඤෝහි පුද්ගලයේ ධර්මදර පුද්ගලයේ ධර්මයේ තුලින් සාධාරණව කෙනෙක් දිහා බලන්න පුළුවන් කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රයෙක් තෝරගෙන වහාම මේක කියන්න ඕනේ කියලා ආයෙ මම මේක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ. ආන් ඒකට කියනවා ආයතන සංවරයේ පිටනවා. අපේ හඳුරන්නේ ආයතන සංවරය කියන කාරණය පිළිබඳව දැන් සදැහැති ඔබ හොඳ ආකාරයෙන්ම දැනුවත් වී තිබෙන්නේ. ඉතින් ඔබ අනාගතයේදී ක්‍රියා කරන විට මේ ආයතන සංවරය නිවැරදිව සිදු කරමින් ක්‍රියා කරන්න. ඉතින් අපේ හඳුරන්නේ ප්‍රතිවේක්ෂා කරන්නෙකු තුල අරියටමක එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ආර්යශ්‍රාංගික මාර්ගේ වැඩෙනවා නම් ඒ වැඩෙන්නේ කොහොමද? ඒ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති මේ කතිකාව පිළිබඳව. ඔව්. ආර්යශ්‍රාංගික මාර්ගය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තාම මේක පුළුවන් හොඳට තෝරගන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. අපි එකක් ගමු සම්මා කම්මන්ත කියලා. එතකොට අපි වෙලාවකට නිත්‍යා කම්මන්තව වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර සිද්ධ කරනවා. දැන් මම අහන්නම් මතකද අපි උදාහරණයක් ගන්න හැමදාම දැන් මදුරුව 20ක් විතර අපි අතින් මරනවා කියනකොට කිසිම ගාණක් නැතුව දවසකට සැරයක්. එහෙමයි. ඒ කියන්නේ යමින් යමින් ඔහේ මරලා දානවා කිසිම වළක්වා ගැනීමේ අදහසක් නැහැ. වලක්වා ගැනීමේ අදහසක් ඒකේ ආදීනව අහලා ඇති වෙනවා මට. හරිද? එතකොට අන්න ඒ වලක්වා ගැනීමේ අදහසමයි සම්මා කම්මන්තයට වැටෙන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාත විරමණය, අදත්තාදාන විරමණය, කාම කාමයේ වර්ධව හැසිරීම පිළිබඳ තියෙන වෙන්වීමේ අදහස. එතකොට මේ වෙන්වීමේ අදහසම තමයි අවසානයේදී ආර්යත්‍යංග මාර්ගයේ අංගයක් බවට පත් වෙනකොට දැන් කාමයේ වර්ධව හැසිරෙන කෙනෙක් නම් ඒක ඒකෙන් වැළකීමේ අදහස ඉස්සෙල්ලාම ඇති වෙලා අන්තිමම අවස්ථාව තමයි වේරමණී විතරක් නෙවෙයි ආරති විරති පටිවිරති වේරමණී සතිය කියන්නේ ඇලීම අරතිය කියන්නේ ඇලීමේ ඇලී නොඇලීම විරතිය කියන්නේ ඇලීමෙන් වෙන්වීම පටිවිරති කියන්නේ ඇලීමෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම බලන්න ඔකත් එක මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක අංගයක් සම්මා සම්බන්ත කියන්නේ මේක වැඩෙනවා කියන්නේ මොකද්ද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලාම කෙනෙක් බුදුබණ ඇහිලා කාමයේ වර්ධව හැසිරීම නවත්තන්නයි යන්නේ. දැන් මෙයා ආයත සංවරේ පිටුනවා. හරිද? දැන් ප්‍රත්‍යක්ෂාවට ඉස්සෙල්ලාම ආයත සංවරය කියනකොට දැන් තේරුණා වැරදි වෙලා තියෙනවා මගේ අතින් දැනගත්තා මේක බොහොම නරක දෙයක්. මේක ණය ගන්නවා වගේ දෙයක්. මේක තිරසං වෙලා උපදින්න හේතු වෙන අපාය යන්න හේතු වෙන දෙයක් කියලා මෙයා මේකෙන් මේක නවත්තනවා කියලා දැඩි තීරණයක් ගත්තා. කියලා අර කිව්වා වගේම කෙනෙකුට කිව්වා. කෙනෙකුට තාම හොඳ කෙනෙක් හොයාගෙන ගිහලා මගේ අතින් මේ වැරද්දුනා මම ආයෙ කවදාකවත් කරන්නේ නැහැ කියලා වරන් දුනා. මම අහනවා දැන් ඉන්නේ සැනසීමෙන්ද? අර අවස්ථාව එළඹෙනවා. දැන් ඉන්නේ ආ සැනසීමෙන්ද? නෑ නෑ අතුලාන්ත දැවිලි, තැවිලි, ਸੰతాප සහිතව නමුත් අරකේ බලෙන් ඉන්නවා. හරිද? හොඳයි. වැලකීමේ අදහස තියනවා දැන්. නමුත් තියෙනවා. ඊළඟට තව ටික දවසක් යනකොට තව ටික දවසක් මේක එක දිගට එක දිගට ඉන්නකොට මේ වලක්ව ගන්න පුළුවන් හැකියාව එන්නෙන් එන්නෙන් එන්නෙන් වැඩි වෙනවද නැද්ද? මදුරුව 20ක් මරපු කෙනාට දවසකට 10කට අඩු වෙනවා. අදිස්ථාන ගත්තට පස්සේ ඊළඟ සැරේ 5කට අඩු වෙනවා. නේද? ඒ අඩු වෙනවා කියන්නේ ඒ වලක්ව ගන්න තියෙන හැකියාව යාට එන්නෙන් එන්නෙන් එන්නෙන් එන්නෙන් හරිද? අන්තිමට මෙයාට ওই අතරවාරේ මේ වැරද්දක් සිද්ධ වෙනවා අතරක්. ආයෙ ආයෙත් සංවරෙ පිටනවා. වැරද්ද සිදු වෙන වාර ගන්න අඩු වෙනවා. ඉතින් ක්‍රමානුකූලව මේ සිද්ධ වෙනදී. එතකොට බලන්න ආය ආයත සංවරය පිළිතනවා. ඉතින් දැන් සතියකට සැරයක් නම් වැරද්දුනේ දැන් සති දෙකකට සැරයක් කරනවා. එහෙනම් මේ සම්මා කම්මන්තය කියන සම්මා කම්මන්ත කියන්නේ කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීමේ තමන්ගේ සිත තුළ ඇතිවන හැඟීම වැඩෙනවද නැද්ද? මේ වැඩෙනවා නේද? එතකොට ආය දැන් වර්තමානයේ ප්‍රත්‍යක්ෂ කරලා බලනවා. අනාගතයත් ප්‍රත්‍යක්ෂ කරලා බලනවා. ඒ කියන්නේ මේක මට හානියක් වෙනවා හැම වෙලෙම බලන මට හානියක් වෙනවා අනුන්ට හානියක් වෙනවා දෙපාර්තමේන්තේට හානියක් වෙනවා ඉතින් කලින් ඒවා හිතුවේ නැහැ නේද තමන්ගේ ස්වාමියාට වෙන හානිය තමන්ගේ භාර්යාවට වෙන හානිය තමන්ගේ දරුවන්ට වෙන හානිය හරිද තමන්ට වෙන හානිය ඊළඟට මේකෙන් අකුසල් රැස් වෙන හැටි එතන කාරණා හයම මෙනෙහි කරපුවම හයටම අහු වෙලා නේද එහෙනම් දුක් වැඩි වෙන හැටි දුක් රැස් වෙන හැටි ඊළඟ දුක් විපාක තියෙන හැටි ඔක්කොම මෙනෙහි කරපුවම මෙයාට එන්න එන්න එන්න මේකෙන් වැළකීමේ හැඟීම ඇයි එයා අතීතය මෙනෙහි කරලා ආයත සංවරය පිළිනවා වර්තමානය මේ ප්‍රත්‍යක්ෂ කරනවා අනාගතය ප්‍රත්‍යක්ෂ කරනවා අනාගතේ කරන් දෙන්නේ ඒවා හෙට දවසේ ඒ සඳහා සැලසුම් යොදලා තියෙනවා ඒක ඔක්කොම කඩනවා කඩලා නවත්තනවා එහෙම එහෙම කරගෙන යන කෙනාට නමුත් අන්තිමට මොකද වෙන්නේ යාර දැන දැන් මගේ අතින් මේ වැරද්ද නම් වෙන්නේ හැබැයි මට මේ වැරද්ද කිරීමේ යම් කිසි පීඩනයක් තියෙනවා ඒකත් එයාට පීඩාවක් බවට දැනෙනවා. ඉස්සෙල්ලා තිබ්බේ වැරද්ද නොකර ඉඳීමේ පිටනේ දැන් තියෙන වැරද්ද ඒ සඳහා ආසාව තියෙනවා. ඇලීම තියෙනවා. ඇලීම පීඩාවක්ද නැද්ද? පීඩාවක්. ඇලීම තියෙනවා නම් ඒ ගැන මෙනෙහි වීම වෙනවා නම් ඒක මනෝ කර්මයක්නේ. එහෙමයි. ඒකත් එයා මොකද කරන්නේ? ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. මේක වැරදි වැරදි අදහසක්. එහෙනම් දැන් දැන් ගොඩක් ඉස්සරහට ගියාට පස්සේ මේක වෙන්නේ. එහෙනම් එයාට සිද්ධ වෙනවා රාගාදී කෙලෙස් ධර්ම වලින් අයින් වීම සඳහා කුමක් කළ යුතුද? ඒ ඇලීම නැති කරන්න කුමක් කළ යුතුද කියලා එයා මොකද කරන්නේ ක්‍රමානුකූලව අසුබය වේදනානුපස්සන ආදී භාවනාවල් වලින් තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා. අවසානයේදී යාට ළඟාවෙන ඉලක්කය තමයි එයාට කාමයේ වර්ධවා හැසිරීම පිළිබඳව තියෙන්නේ අන්තිමට නොඇලීම. එහෙම හැසිරීම පිළිබඳ අදහස් මාත්‍රයක්වත් නැහැ. නොඇලීම. ඇලීමෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම. එතකොට අර දවස ගානේ තියෙන කුතුහලය සහිත හොයන රූප හොයන ගතිය ආගේ අයින් වෙලා යනවා. අයින්ම වෙලා යනවා. අන්තිමට වෙලා තියෙන සම්මා කම්මන්ත මාර්ගංග දක්වාම හැරිලා. ඒකමයටම සම්මා දිට්ඨිය මාර්ගංග. එහෙනම් හැම වෙලේම මොකක්ද අපේ මේ ප්‍රතිවික්ෂාවේ තියෙන තේමා වාක්‍ය නිවැරදිම වෙනසකට. ඒකට හැම වෙලේම අපි වෙනස් වෙන්නේ නිවැරදි පැත්තට. නිවැරදි පැත්තට වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ගියොත් ගිහලා නවතින්නේ කොහෙද? නිවැරදිම තැන. නිවැරදිම තැන කියන්නේ කොහෙද? නිවන් නිවන් දැකීම. නේද? එහෙනම් බයෙන් දැනන්නේ නිවන් මගටම කියන නිවන් මගම කියන තව නමක් තමයි සත්‍ය වේක්ෂා කියන කාරණාව. ඒකත් නිවනටම හේතු වෙන දෙයක්. නමුත් අතනදී තිබුණේ නිවන් මඟ කියන එක නිකන් නාම අදහසක්. ඒතර තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න ඕන කියන අදහසක් තියෙනවා. හොඳයි බලන්න අපි මම නිකන් මේක අහන්නම්. අපි ධර්ම දේශනාවකදී ආයති සංවරය ගැන අපි හිතමුකෝ දේශනාවක් කරා කියලා. ධර්ම දේශනාවක් කරද්දී ආයති සංවරය ගැන මම දැන් කියාගෙන කියාගෙන ගියා. ඔය තරම්ම හිතට දැනෙනවද ඒක? නේද? එහෙනම් ධර්ම දේශනාව වගේම ධර්ම සාකච්ඡාව කියන එක බොහොම ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව නොවේ දෙසමනට නිරන්තරයෙන්ම රැගෙන ඉන බෞද්ධ රූප වාහිනියක් බෞද්ධ ස්වාමීතුලියත් නවතම නිෂ්පාදනය ප්‍රතිවේක්ෂා නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතය පෙළගස්සන වැඩසටහනක්. ඉතින් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පළමු කතිකාවත අද මෙලෙසින් අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. සදහතුනේ ජීවිතය අපිට ජය ගන්නට නම් අපි යම්කිසි ඉලක්කයක් අපේ හිත තුල තබා ගත යුතුයි. ඒ ඉලක්කය අපේ හිතේ තබාගෙන කටයුතු කළොත් අපේ ඉලක්කයට අපේ අරමුණට අපි අනිවාර්යයෙන්ම ගමන් කරන්නට අපේ හිත පොළඹවනවා. ඉතින් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබට ශ්‍රවණය කිරීමෙන් නැරඹීමෙන් ඔබේ ජීවිතයේ ඉලක්ක කරා ඔබව රැගෙන යන්නට ඔබේ හිත පෙළඹේවි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ප්‍රතිවේක්ෂා වැඩසටහන නිරන්තරයෙන්ම නිවන් මාර්ග ධර්ම දේශනාව ශ්‍රවණය කළා මෙන්ම ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබට ශ්‍රවණය කරන්න. අපි හොඳාකාරයෙන්ම දන්නවා නිවන් මාර්ග ධර්ම දේශනාව වගේම ප්‍රතිවේක්ෂා වැඩසටහනත් ඔබ අනිවාර්යයෙන්ම උදෑසන රටක බෞද්ධ ආරෝප වාහිනියෙන් ශ්‍රවණය කරන වග. ඉතින් අද දවසේ අපේ මාතෘකාව වී තිබෙන්නේ ප්‍රතිවේක්ෂාව. මේ වැඩසටහනේ අර්ථය පිළිබඳව කෞරුණීය දේශකයන්න් වහන්සේ ඔබට පැහැදිලි කරමින් සිටින්නේ. ඉතින් ඊළඟට මම ස්වාමින් වහන්සේගෙන් දැනගන්නට කැමතියි අපි සාමාන්‍යයෙන් උදේ දවල් රාත්‍රී කියන තුනටම ආහාර ගන්නවා. ඉතින් ඒ වගේම අපි ලෙඩක් හැදුනහම ඒක ලෙඩේ හැදුනහම ලෙඩේ සුව වෙනකන් උදේට දවල්ට රැයට දෙහෙත් වටවරුව නිසියාකාරයෙන් ගන්නවා. ඉතින් අපේ හැමදුරුවනේ එතකොට ප්‍රතිවේක්ෂාව ප්‍රත්‍යවේක්ෂාව කියන එක දිනකට කීවතාවක් අපි සිදු කරන්න ඕනේද? දැන් අපි සාමාන්‍යයෙන් ආහාර ගන්නකොට අපි එහෙම උදේට දවල්ට රැයට ගන්නවා වගේ, බෙහෙත් ගන්නකොට උදේට දවල්ට රැයට ගන්නවා වගේ, දත් මඳිනකොට උදේට රැයට රාත්‍රියට දත් මඳිනවා වගේ කොහොමද අපි හඳුරන්නේ මේ ප්‍රත්‍යවේක්ෂාව අපිට දිනකට කීවතාවක් කරන්න ඕනේද? එහෙම යම් කිසි වෙලාවක් තියෙනවද අපිට ප්‍රත්‍යවේක්ෂාව සිදු කරන්න? ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් මම දැනගන්නට කැමතියි. වරකට එක බැගින් දිනකට තුනරක්. හොඳයි. මෙහෙමයි. ඒකට අපි ඇත්තටම මෙතන තමයි අපිට හරි වටින තැනක් ප්‍රායෝගිකව නේද? හරිම උත්තරයක් දුන්නොත් නිබන්ධව ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ විය යුතුයි. නිබන්ධව අපේ මනසේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ විය යුතුයි. එහෙනම් මම මේ අත්තන්ට කියනවා. ඒකනේ හරිම උත්තරේ. එහෙනම් නිබඳව ප්‍රත්‍යක්ෂාව සිද්ධ කරන්න කියලා. හා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. බෑ කිව්වට වැඩිය ඒක කරගන්න නොහැකියාවක් වෙන එක බෑ තමයි. නේද? ඒ කියන්නේ හිතුවක්කාර විදිහට බෑ කියනවා නෙවෙයි නොහැකි. ඒ කියන්නේ හැකියාවක් නැහැ. එහෙම කොහොමද කරන්නේ? ඒක කෙරෙන්නේ නැහැ. කාර්යබහුල ජීවිතයත් එක්ක. ඔව් කාර්යබහුල ජීවිතයත් එක්ක ඒක අපේ මනසින් නැగిලා ඉන්නේ නැහැ. මේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඕක කරන්න බෑ කියනවත් එක්කම මේ තරුණ නිවේදකයෙකින්ද අපි අහලා බලමු ප්‍රශ්නයක්. නිවේදකයෙක් නෙවෙයි අපි ඔක්කොගෙම යහන්නේ. මේ අපි කෙනෙකුට ආදරය කරනවා කියලා හිතන්න. මුලදී මේ පුංචි ආදර හැඟීමකින් මේක ආරම්භ කරන එක ආරම්භ කරපු කාලයේදීම හැම වෙලෙම මතක් වෙනවා. සාමාන්‍යයෙන් නෑ. පටන් ගත්තම ගමන් නිකම් පුංචි ආදරයක් වෙනමුත් මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා ආදරය කියන හැඟීම ගොඩාක් වැඩි වුණාට පස්සේ කාර්යබහුල ජීවිතය තුළ මේ කනවා බොනවා නානවා අඳිනවා රැකියාව කරනවා බස් එක යනවා මං කිව්වොත් මේ ආදරය කියන එක මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් හරිද නැහැ නේද හරි ඒ කියන්නේ තමයි මට දිග හුස්මක් නම් ඇදලා අතාරියා මේ ඒක තමයි ඒ තමයි හැඟීම ප්‍රබල වීම හරිද එතකොට මම මේ කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ අපේ හිත තුළ ඉපදින චේතනාවක් හරිද මම අන් අයට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ මට පීඩාවක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ දෙපැත්තටම පීඩාවක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ කියලා හැම ක්‍රියාවකදීම හැම වචනයකදීම හැම සිතුවිල්ලකදීම අකුසල් රැස් වෙන්න ජීවත් වෙන්නේ නැහැ කියලා අපේ හිත තුළ ඇතිවිය යුතු හැඟීමක්. ඒ හැඟීම නිබඳව අපේ තුළ ඇති වෙන්න නම් අපිට ඒ හැඟීම මොකද වෙන්න ඕන? වර්ධනය කරගන්න. ඒක ප්‍රබල හැඟීමක් බවට පත් වුනොත් නිබඳව අපේ සිත් තුළ ඒක ක්‍රියාත්මක භාවයට එනවා. නේද? අන්න ඒ தත්ත්වයට අපේ මනස සකස් කරන්න ඕනේ. උපක්‍රමය මොකද සකස් කරන? ආදරය වැඩි වුණේ නැවත නැවත නැවත නැවත ආදරයෙන් මෙනෙහි කරලා. නේද? එහෙනම් ප්‍රත්‍යවේක්ෂා හැඟීම වර්ධනය වෙන්නේ අපේ හිතේමනේ. ඒක ප්‍රත්‍යවේක්ෂාව හැඟීමෙන් මෙනෙහි කරලා. එහෙනම් අපි මේක පුරුද්දක් විදිහට පටන් ගන්න ඕනේ ඉතින්ලාම අවස්ථා කීපයක් දාගන්නවා දවසට. එහෙනම්. හරි කැඩෙන්නේ නැති අවස්ථාවක්. ඒක අවස්ථාවක් තමයි මම මේක මම මේ ධර්මයේ තියෙන දෙයක් නෙමෙයි මේ උපක්‍රමයක් උයි කියන්නේ. අපි කොහෙ ගියත් බුදියනවද නැද්ද? හා එහෙනම් ඔන්න නැගිටිනවනේ බුදියපුවාම කොහෙ ගියත් නිදිර නැගිටින්න වෙනවා. දාන ගෙදරක හිටියත්, මල ගෙදරක හිටියත්, විනෝද චාරිකාවක් ගියත් නිදා ගන්න කියලා නැගිටින්න වෙනවා. එහෙනම් හොඳම දේ තමයි නැගිට ගම නේද? අදිස්ථාන සහගත ප්‍රත්‍යක්ෂතාවක් සිදු කරන එක නේද? ඊට අමතරව අපි කොහෙ ගියත් නිදියනවද නැද්ද? නිදියන් ඉස්සර දවස ගැන ප්‍රත්‍යක්ෂ කරන එක. ඒ වගේ Tamanට අනිවාර්ය අවස්ථා කීපයක් තියෙනවා. කොහෙ ගියත් කනවද නැද්ද? නේද? අන්න ඒ අවස්ථාව ගන්න පුළුවන් ආහාර ප්‍රත්‍යක්ෂාවත් එක්කම. හරි ඔහොමම වාර ගාන වැඩි කරන්න ඕනේ. හරි ටික ටික ටික ටික පුරුදු කරලා වාර ගාන වැඩි කරන්න ඕනේ. මම කිව්වා ඊයේත් දිනපොතක් පාවිච්චි කරන්න කියලා බෞද්ධයාගේ දිනපොත. හ්ම් කියලා. මේකේ අපි ප්‍රත්‍යවේක්ෂා කරලා තමන් වෙනදා කරපු වැරද්දක් නොකරගෙන නවත්ත ගන්න වාරයක් තියෙනව නේද? අන්නේ ඒ අවස්ථා වාර ගන්න තමන්ගේ දිනපොතේ පොඩ්ඩක් සටහන් කරලා තියන්න. මම මේක උදාහරණයකින්ම කිව්වා මෙන්න බලන්න අපේ අම්මා කෙනෙක් කියන්නකෝ ඊයේත් මම කියනවා නමුත් ආය ආය කියනවා මොකද මේ මේ ඇවිල්ලා ධර්ම කරුණු එකතු කරගන්න වැඩසටහනක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියන්නේ ප්‍රායෝගික සත්‍යය ඒක නැවත නැවත කිය යුතුයි කවුරු හරි කෙනෙක් බයිනවා gedara gedarama කෙනෙක් මට මොන හරි දෙයක් කියනවා දැන් ටිකක් හිතර දෙන දෙයක් කියනවා වෙනදට මම මොකද කරන්නේ අනිත් පැත්තට සිදුවනවා හරිද ඒක මොකද මට සැනසීම තියෙන්නේ මං අනිත් පැත්තට රිදවපුවා. දැන් මම මේක කියලා කියලා මේ කට්ටියට ඕක මතක් වෙන්න ඕන දැන්. හරි. එතකොට ඒකින්ද රිදවනවා. නමුත් ඒ රිදවීම අනුන්ට රිදවීමක්, අනුන්ට පීඩාවක්. Tamanට පීඩාවක්. නේද? එදිනාටම පීඩාවක්. මෙන්න මෙයාට ප්‍රත්‍යක්ෂ වුණා එක පාස්ට මේක දැක්ක. නැවතුවා වැඩි. හරිද? වර්තමාන ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ වුණා. මොකද අතීතයේ වගේ දේවල් ගැන මෙනෙහි කරලා තියෙන හින්දා හදිස්සියම පැන නැගුණා. දැන් එයා මොකද කරන්නේ? වැඩේ නැවතුවා. නවත්තර මම අද මෙයා මොනවා කිව්වත් මම හොඳින් කතා කරනවා. බනින්නේ හිත තද කරගත්තා. හරිද? හැන්දෑවේ මේ වීර ක්‍රියාව මම කියන මේකට වීර ක්‍රියාවක් කියලා නේ කරන්න ලේසි නෑ කෙනෙකුට. හරිද? එයාගේ දිනපොත අරගෙන මෙයා මෙන්න මෙහෙම වාක්‍යයක් කියලා අපි හිතමු අපේ අම්මා කෙනෙක් කියලා. අම්මගේ දිනපොතේ අම්මා ලියලා. හැමදාම කවුරු හරි මගේ හිතට දෙවුවොත් මම අනිත් පැත්තට හිතට දානවා. හරිද? බුදුරජාන් වහන්සේගේ ධර්මය මට ලැබුණා. ඒ තුලින් මම ලබාගත්ත පන්නරේ නිසාවෙන් මගේ හිත බොහෝ වාර ගණනක් අද දවසේ මේ අහවල් කෙනා හරි දෙව්වා මම මාත්‍රයක්වත් හිත රිදවන්නේ නැතුව යහපත් විදිහටම කතා කළා කියලා ලියලා. හරිද? ඊට පස්සේ සතියකින් මෙන්න මෙහෙමක් තියලා. මම දිගටම මේ කුරුද්ද අරගෙන ආවා. දැන් මට පහසුවෙන් මේක කරන්න පුළුවන්. මම දැන් බොහෝම නිදහසේ ජීවත් වෙනවා. මේක දකින්නවා ඒ අම්මා මැරුණාම දිනපොත බලන ළමයෙකුට. මොනවා හිතේද? නේද? අනේ ලස්සන ජීවිතයකට එන්න කැමති නැද්ද? නේද? අන්න එහෙම ලස්සන ජීවිතයකට එන්න. ඔය විදිහට ඔය වගේ දේවල් අපි පාවිච්චි කරොත් තමන්ගේ පොතක මේවා ලිව්වොත් තමන් කරන ඒ තමන්ටම දැනෙන වීර ක්‍රියාව. ඒක තමන්ට සාපේක්ෂයි. ඒක අනුන්ට සමහර අයට ඒක වටිනාකමක් නැහැ. අපි කරන ඉතාල හොඳ වැඩ නුනුවන තියෙන පුද්ගලයන්ට වටිනාකමක් නැහැ. හරි මහා බෝධිසත්වයන් වහන්සේගේ වැඩ කටයුතු සමහර අය ඉතාල දැනටත් ඉඳගෙන මේ වෙස්සන්තර රජුරෝ දරුවෝ දෙන්න අතහැරියා කියලා අර මේ විකාර ලියන මිනිස්සු දැන් නඩු දාන්න කල්පනා කරනවා. නේද? සිද්ධාර්ථ කුමාරයාට විරුද්ධව නඩු දාන්න ඕනලු මේ කාන්තා හිංසනය සිද්ධ කරා කියලා. ඒ විකෘති මානසිකත්වයේ තියෙන අය. ඉතින් ඒ වගේ වටිනාකම් දැනෙන්නේ නැහැ මේ කරන ක්‍රියාවේ වටිනාකම දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට වාරගානකින් පට අනිවාර්ය වාරගානකින් පටන් අරගෙන ක්‍රමානුකූලව මේක වර්ධනය කළොත් අවසානයේදී ලොකු හැඟීමක් බවට පත් කරගන්න පුළුවන් උදාහරණයක් මතකයිනේ ආදරය වැඩි කරගෙන දුක් විඳා වගේ හරි හැබැයි මේවා මේ අකුසල් වැඩි කරගත්තොත් දුක් විඳිනවා කුසල් වැඩි කරගත්තොත් සැපයකට පත් වෙනවා ඔබ ඔබේ ජීවිතේ කරන හොඳ නරක ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියෝ පරිදිම ඔබ දිනපොතක් යොදාගෙන ඔබ කළ දේවල් ඔබට ලියන්නට හැකිනම් ඔබේ ජීවිතයේ ඔබේ ඉලක්කයට ඔබට යන්නට හැකියි. ඉතින් ඔබේ ඉලක්කවලට ඔබේ ජීවිතයේ පෙළගස්සන බෝධි ආරූප වාහිනිය බෞද්ධ ගුවන් විදුලිය ඔබේ සමහිත සෝපිනසයි අපි මෙලසින් උතුම් ශ්‍රී සත්‍ය නිරන්තරයෙන්ම ගෙනෙන්නේ. සදහිතේ බෞද්ධ ආරූප වාහිනිය ශ්‍රවණය කරන නරඹන ඔබට යම්කිසි ගැටලුවක් මේ කතිකාවත පිළිබඳව මේ ධර්ම දේශනා මාලාව පිළිබඳව ඇති වෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා කලින් මතක් කරාසේම ඔබට ඒ ගැටලුව අපවිත යොමු කරන්න. ඒ සඳහා අපේ ලිපිනේ තමයි නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ නාලිකාව ආර්.සී. සේනානායක මාවත කොළඹ 7 ලිපිනයට ඔබට යොමු කරන්නට පුළුවන් ඒ ගැටලුව. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ බෞද්ධ රූපවාහිනිය සිදු කළ නිවන් මාර්ග ධර්ම දේශනාව මෙන්ම මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනත් මේ සදහැතියන්ගේ හිත අතරට යනවා නොඅනුමානයි. ඉතින් ඒක කිසිදාක ඒක අපිට අමතක කරන්නට බෑ. ඉතින් අපේ හැඳුරුනේ අවසන් ප්‍රශ්නයට අපිට ලැබී තියෙන කාල වේලාවත් අවසන් වෙන නිසා අපි අවසන් ප්‍රශ්නය වෙත යොමු වෙමු. ප්‍රතිවේක්ෂා කිරීමේදී සංසන්දනය කරමින් මූලිකව සබාගත යුතු කරුණු හයක් තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට තවදුරටත් තවදුරටත් මේ පිළිබඳව පහදා දෙන්නට පුළුවන් නම් ඔබ වහන්සේට මේ කතිකාවත ඉතාමත් හරවත් වේවි. ඒකට මම ওই ප්‍රශ්නෙට මේක පහදා දෙද්දිම අපි අර අවසානයේදී සාකච්ඡා කරන්න ඕන කිව්ව කාරණාවත් මෙතෙන් එකතු කරනවා සිව්පස්සේ විතරද කියලා. ඇත්තටම මෙහෙමයි. කරුණු හය තමයි තමන්ට පීඩාවක්, අනුන්ට පීඩාවක්, දෙදෙනාටම පීඩාවක්, අකුසලයක්, දුක් රැස් වෙන දෙයක් දුක් විපාක තියෙන දෙයක් කියන එක නේ හොඳයි මම අහනවා මෙතෙන්ට මම එන්නම් හරියටම දුරකතනය මොකටද කැඩපත මොකටද කියලා අහුවානේ ඒ වගේ දුරකතනය මොකටද කතා කරන්න සහ දුරකතනයේ අන්තර්ජාලය මොකටද නේද මහා ලොකු විශ්වවිද්‍යාලයක් ගෙදර තියෙනවා වගේ නැත්නම් මහා ලොකු පුස්තකාලයක් ගෙදර තියෙනවා වගේ. අපිට මතකයි ඉස්සර අපි ලොකු පුස්තකාල පාවිච්චි කරන්න උනා අපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල තියෙන ලොකු පුස්තකාල ඒ වාගේ කරුණක් හොයන්න ගියාම පොත හොයාගන්නම යනවා සහභාගීයක් විතර. ඊට පස්සේ මේ පොත ඇතුලේ තියෙන කරුණ හොයාගන්න ඊටතරේ. ඒකෝට ඒ ටික පරිශීලනය කරන නිසා ලොකු කාලයක් යනවා. අද යන්තම් ටයිප් කරනකොට අවශ්‍ය කාරණා ටික එනවා නේද? ඉතින් කොච්චර වටිනවද මේවා? හරි. ඒක තමයි නේද පාවිච්චි කරන්නේ. අන්න ප්‍රත්‍යක්ෂාව. තමන්ට පීඩාවක්, අනුන්ට පීඩාවක්, දෙදෙනාටම පීඩාවක්. අකුසලයක්. නේද? අකුසලයක් එකම රූපේ මං කීසරයක් බැලුවා දැන් ඒකට ජීවිතයේ තියෙන අඩුපාඩු හැදෙන හැටි බලන්න පොඩ්ඩක්. මේ ඒවා මෙනෙහි කරන්න ඕන කියන්නේ අපි අපි ගන්න එක පුංචි අදිස්ථානයක් විතරයි. මම දැන් අපි ඔන්න ලොකු පීඩාවකට පත් වෙන එක දවසක අපි හිතමු මේකට මම ටෙලිෆෝන් එක ගැනම කියන්නේ ඔක්කොම පැත්ත දාලා අනිත් ඔක්කොම මේ හරි දුරකථන විතරක් නෙවෙයි නිවස විතරක් නෙවෙයි තව ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි කෑම බීම විතරක් නෙවෙයි තව ගෙදර තියෙන ඔක්කොම හැම දෙයක්ම හරි පාවිච්චි කරන හැම දෙයක් ගැන මම කියන්නේ උදාහරණයක් ගන්න මේ දවස්වල ජනප්‍රිය පාවිච්චි කරලා හින්දා දුරකථනය හරි එතකොට මේ දුරකථනය භාවිතා කිරීමේදී අපිට වරදින අවස්ථා තියෙනවා වැරදිලා පැය ගාණක් නාස්ති කරා. මෙලෝ වැඩක් නැති දේවල් දිහා විතරක් නෙවෙයි හානි කරන දේවල් දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මේ දේවල් සිද්ධ කරා ඊට පස්සේ මොකද වුනේ? ලොකු ගැටලු සාගත තත්යකටපත් වුණා. තමන්ට එතකොට මොකද කරන්න ඕනේ? අපි අදිස්ථානයක් විතරක් ගන්නවා. දැන් අදිස්ථානය විතරක් නෙවෙයි ගත යුතු තියෙන්නේ මොකද කරන්න ඕනේ? අදිස්ථානය ගත්ත එක ආය ආය වර්ධිනවනේ. එහෙනම් මොකද කරන්නේ? මෙනෙහි කරන්න ඕනේ. මේකේ තියෙන හානිය Tamanට අනුන්ට දෙපාර්ශ්වයටම තියෙන හානිය මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒකෙන් වළකින්න පුළුවන් බලයක් Tamanගේ හිතේ ගොඩ නැගෙනවා. එන්න ඒකයි ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය ජීවිතයේ හැම දෙයකදීම ඔය කාරණා හය හරියට මෙනෙහි කරනවා නම් තමන්ගේ අකුසල් දුරු වෙලා ලෞකික ජීවිතයේ අදාළ ඉලක්ක වලට යන්න කාලය නාස්ති කරගන්නට කටයුතු කරන්න කම්මැලිවට ඇඳේ වැතිලා ඉන්න එක ගැන පවා තමන්ට මතක් තියෙනකොට මේක කොච්චර හානියක්ද කියලා. ඒ වගේ තමන්ට හානිදායක නීවරණ ධර්මයන් වලින් යටපත් වෙන්න සියලු අකුසලයන්ගෙන් යටපත් වෙන්න මේ ප්‍රත්‍යක්ෂාව විශාල හේතුවක් වෙනවා. එහෙමයි. රට සමගාමීව ගෙනෙන හරවක් කතිකාවත මෙලෙසින් මවටපත් කරන්නට සූදානම්. දායකත්වයෙන් කටයුතු කළේ අද මේ වැඩසටහනට හෝමාගම කටුවන පාර පළමු පටුමග නිවසේ පදිංචි නිකලස් ගල්බඩගේ මහතා හා එස්.ජී.ජී. ගල්බඩගේ මහත්මිය ඇතුළේ පවුලේ සදැහැති පිරිස. සදැහැතුනි ඔබේ පරාජය අවසානයක් ලෙස නොවේ. ඔබ ආරම්භයක් ලෙස දකින්න. එවිට ඔබේ ජීවිතය ඔබට ජය ගන්නට හැකි වේවි. ඉතින් අද දවසේ ඔබ වෙත ගෙනා ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසදීමවට පත් කරන්නට සූදානම් වෙද්දී හෙට දවසේදී ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත පිළිබඳව උදෑසනකට බෞද්ධ ආරූප වහිනියෙන් ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට හැකියාව පවතින වග අපි ඔබට මතක් කර සිටිනවා. ඉතින් අද දවසේ සිදු කළ ආරාධනෙන් ප්‍රතිවේක්ෂා කතිකාවතට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොරම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මත්තානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සදහතුනි අද දවස ඔබට ඊටමත් වාසනාවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙත ගෙනා ප්‍රතිවේක්ෂා නිවැරදිම වෙනසකට ජීවිතේ හැඩගස්සන මේ උතුම් කතිකාවත මෙලෙසින් හිමවටපත් කරනවා. සැමට සුබ දවසක් වේවා.